සලායතන වග්ගෝ අනාථ පින්ඩිකෝ වාද සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ත්‍යං විහෙරතේ 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන අනාථ පින්ඩිකෝ ගහපති ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හගිලානෝ අතකෝ අනාථ පින්ඩිකෝ ගහපතේ අඤ්‍යතරං පුරිසං ආමන්තේසේ ඒහෙත්වං අම්බෝ පුරිස යේන භගවා තේනුපසංකම උපසංකමේत्वा මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්දාහි අනාථ පින්ඩිකෝ භන්තේ ගහපති ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හගිලානෝ සෝ භගවතෝ පාදේ සිරසා වන්දතේති යේන ඡායස්මා සාරිපුත්තෝ තේන උපසංකම උපසංකමෙත්වා මම වචනේන ආයස්මතෝ සාරිපුත්තස්ස පාදේ සිරසා වන්දාහි අනාථපිණ්ඩිකෝ බන්තේ ගහපති ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හගිලානෝ සෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පාදේ සිරසා වන්දති තේ එවං ච වදේහි සාධෝ කිරබන්තේ ආයස්මා සාරිපුත්තෝ යේන අනාථ පින්ඩිකස්ස ගහපතිස්ස නිවේසනන්තේන උපසංකමතෝ අනුකම්පං උපාදායාති ඒවන් භන්තේති කෝසෝ පුරිසෝ අනාතහ පින්ඩි කස්ස ගහපතිස්ස පටිස්සුත්වා යේන භගවා තේනුපසංඛමේ උපසංඛමේत्वा භගවන්තං අභිවාදෙत्वा ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝසෝ පුරිසෝ භගවන්තං ඒතදවෝචේ අනාථ පින්ඩිකෝ බන්තේ ගහපති ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හගිලානෝ සෝ භගවතෝ පාදේ සිරසා වන්දති තේ යේන ඡායස්මා සාරිපුත්තෝ තේනුපසංඛමේ උපසංඛමේ ත්වා ආයස්මන් සංසාරේ පුත්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝසෝ පුරිසෝ ආයසමන්තං සාරිපුත්තං ඒතදවෝච අනාථ පින්ඩිකෝ බන්තේ ගහපතේ ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හගිලානෝ සෝ ආයසමතෝ සාරිපුත්තස්ස පාදේ සිරසා වන්දති එවං ච වදේහි සාධෝ කිරබන්තේ ආයස්මාසාරි පුත්තෝ යේන අනාථ පින්ඩිකස්ස ගහපතිස්ස නිවේසනං තේනුක සංඛමතෝ අනුකම්පං උපාදායාති අදිවාසේසිකෝ ආයස්මාසාරි පුත්තෝ තුන්හි භාවේන අතකෝ ආයස්මාසාරි පුත්තෝ නිවාසෙත්වා පත්ත චීවර මාදාය ආයසමතා ආනන්දේන පච්චා සමනේන යේන අනාතහ පින්ඩි කස්ස ගහපතිස්ස නිවේසනං තේන උපසංකමේ උපසංකමේत्वा පඤ්ඤත්තේ ආසනේ නිසේදේ නිසජ්ජකෝ ආයස්මා සාරිපුත්තෝ අනාතහ පින්ඩි කං ගහපතින් ඒ තදවෝච කච්චිතේ ගහපතේ කමනීයං කච්චි යාපනීයං කච්චිතේ දුක්ඛා වේදනා පටික්කමන්ති නො අභික්කමන්ති පටික්කමෝ සානං පඤ්ඤායතිනෝ අවික්කමෝති නමේ බන්තේ සාරිපුත්ත කමනීයම් නයාපනීයම් බාල්හාමේ දුක්ඛා වේදනා අවික්කමන්ති නො පටික්කමන්තේ අබෙක්කමෝ සානං පඤ්ඤායති නෝ පටික්කමෝති සේයථාපි බන්තේ සාරිපුත්ත බලවා පුරිසෝ තින්හේන සිකරේන මුද්ධනි අභිමන්තේය ඒවමේව කෝ බන්තේ සාරිපුත්ත අදිමත්තා වාසා මුද්ධනි ඌහනන්තේ නමේ බන්තේ සාරිපුත්ත අමනියං නයාපනීයං බාල්හාමේ දුක් ආවේදනා අබෙක්ඛමන්ති නොපටික්ඛමන්ති අබෙක්ඛමෝසානං පඤ්ඤායති නොපටික්ඛමෝති සේයතාපිබන්තේ සාරිපුත්ත බලවා පුරිසෝ දල්හේන වරත්ත බන්ධේන සීසේ සීසවේඨනන්දදෙය්‍ය ඒවමේව කෝ මේ බන්තේ සාරිපුත්ත අධිමත්තා වාතාසේ සංපරිකන්තන්තේ නමේ බන්තේ සාරිපුත්ත කමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛා වේදනා අබික්කමන්තිනෝ පටික්කමන්තේ අබික්කමෝසානං පඤ්ඤායති නෝ පටික්කමෝතේ සේයතාපි බන්තේ සාරිපුත්ත දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේ වාසීවා තින්නේන ගෝවිකන්තනේන කොච්චින් පරිකන්තේය ඒවමේව කෝමේ බන්තේ සාරිපුත්ත අදිමත්තා වාථා කොච්චින් පරිකන්තන්තේ නමේ බන්තේ සාරිපුත්ත කමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛා වේදනා අබේක්ඛමන්තේ නොපටික්ඛමන්තේ අබේක්ඛමෝ සානං පඤ්ඤායති නොපටික්ඛමෝතේ සේයතාපි බන්තේ සාරිපුත්ත ද්වේ බලවන්තෝ පුරිසා දුබ්බලතරං පුරිසං නානාබාහාසෝ ගහෙත්වා අංගාර කාසුයා සංතාපේයොං සම්පරිතාපේයොං ඒවමේව කොමේ බන්තේ සාරිපුත්ත අධිමත්තෝ කායස්මින් ඩාහෝන් නමේ බන්තේ සාරිපුත්ත පමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛා වේදනා අභික්ඛමන්ති නෝ පටික්ඛමන්ති අභික්ඛමෝසානං පඤ්ඤායති නෝ පටික්ඛමෝති තස්මාති යතේ ගහපතේ එවං සෙක්ඛේ තබ්බං නචක්ඛං උපාදේශාමි නච මේ චක්ඛු නිස්සිතං විඥානං භවිෂ්‍යති තේ එවං හිතේ ගහපතේ සෙක්ඛේ සම්බං තස්මාති හතේ ගහපතේ එවං සෙක්ඛේ සම්බං නසෝතං උපාදේශාමේ නචමේ සෝතනිසිතං විඥානං භවිස්සති තේ එවං හිතේ ගහපතේ සෙක්ඛේ සම්බං තස්මාති හතේ ගහපතේ එවං සෙක්ඛේ සම්බං නගානං උපාදේශාමේ නච මේ ගාන නිස්සිතං විඥානං භවිස්සති තේ එවං හිතේ ගහපතේ සෙක්ඛේ තබ්බං තස්මාතිහ පේයාලම් නජෝහං පේයාලම් සික්ඛිතබ්බං තස්මාතිහ පේයාලම් නකායං පේයාලම් සික්ඛිතබ්බං තස්මාතිහ පේයාලම් නමනං පේයාලම් සික්ඛේතබ්බං තස්මාතිහ පේයාලම් නරෝපං පේයාලං සික්ඛේතබ්බං තස්මාතිහ පේයාලම් නසද්දං උපාදේසාමේ පේයාලම් නගන්ධං උපාදේසාමේ පේයාලම් නරසං උපාදේශාමේ තේයාලම් නපොට්ඨබ්බං උපාදේශාමේ තේයාලම් නධම්මං උපාදේශාමේ නචමේ ධම්මනිස්සතං විඥානං භවිස්සති තේ එවං හිතේ ගහපතේ සික්ඛේ තබ්බං තස්මාති හතේ ගහපතේ එවං සික්ඛේ තබ්බං නචක්ඛෝ විඥානං උපාදේශාමේ නචමේ චක්ඛු විඥාන නිස්සිතං විඥානං භවිස්සති තේ එවං හිතේ ගහපතේ සෙක්ඛේ තබ්බං තස්මාතිහතේ ගහපතේ එවං සෙක්ඛේ තබ්බං නසෝත විඥානං උපාදේශාමේ තේයානම් ගාන විඥානං උපාදේශාමි පේයාලම් නජෝහා විඥානං උපාදේශාමි පේයාලම් නකාය විඥානං උපාදේශාමි පේයාලම් නමනෝ විඥානං උපාදේශාමි නචමේ මනෝ විඥාන නිස්සිතං විඥානං භවිස්සති තේ කේවං හිතේ ගහපතේ සෙක්කේ සම්බම් තස්මාති හතේ ගහපතේ ඒවං සෙක්කේ සම්බම් නචක්කෝ සම්පස්සං උපාදේශාමේ නචමේ චක්ඛෝ සම්පස්සනිස්සිතං විඥානං භවිස්සති තේ එවං හිතේ ගහපති සෙක්කේ තම්බං තස්මාති හතේ ගහපතේ එවං සික්ඛේ තබ්බං නසෝත සම්පස්සං උපාදි ඉස්සාමේ තේයාලම් නගාන සම්පස්සං උපාදි ඉස්සාමේ තේයාලම් නජීවහා සම්පස්සං උපාදි ඉස්සාමේ තේයාලම් නකාය සම්පස්සං උපාදි ඉස්සාමේ තේයාලම් න මනෝ සම්පස්සං උපාදේශාමේ නච මේ මනෝ සම්පස්ස නිස්සිතං විඥානං භවිස්සති තේ එවං හිතේ ගහපතේ සෙක්ඛේ තබ්බං තස්මාති හතේ ගහපති එවං සෙක්ඛේ තබ්බං නචක්කෝ සම්පස්සජං වේදනං උපාදේශාමේ නචමේ චක්ඛෝ සම්පස්සජ වේදනා නිසිතං විඥානං භවිස්සති තේ එවං හිතේ ගාපතේ සෙක්කේ තබ්බං තස්මාති හතේ ගාපතේ එවං සෙක්කේ තබ්බං නසෝත සම්පස්සජං වේදනං උපාදේශාමි පේයාලම් නගාන සම්පස්සජං වේදනං උපාදේශාමේ පෙය්‍යාලම් න ජීවා සම්පස්සජං වේදනං උපාදේශාමේ පෙය්‍යාලං න කාය සම්පස්සජං වේදනං උපාදේශාමේ පෙය්‍යාලම් න මනෝ සම්පස්සජං වේදනං උපාදේශාමේ නච මේ මනෝ සම්පස්සජ වේදනා නිස්සිතං විඥානං භවිස්සති තේ එවං හිතේ ගහපතේ සෙක්ඛේ සම්බං තස්මාති හතේ ගහපතේ එවං සෙක්ඛේ සම්බං න පඨවේ ධාතෝ උපාදේශාමේ නච මේ පඨවේ ධාතු නිස්සතං විඥානං භවිස්සති තේ එවං හිතේ ගහපතේ සෙක්ඛේ සම්බං තස්මාතිහ පේයාලම් සික්ඛේතබ්බං න ආපෝ ධාතුං උපාදේශාමේ පේයාලම් න තේජෝ ධාතුං උපාදේශාමේ පේයාලම් න වායෝ ධාතුං උපාදේශාමේ පේයාලම් න ආකාශ ධාතුං උපාදේශාමේ පේයාලම් න විඥාන ධාතුං උපාදේශාමේ නච මේ විඥාන ධාතු නිස්සිතං විඥානං භවිස්සති තේ එවං හිතේ ගහපතේ සික්ඛේ සම්බං තස්මාති හිතේ ගහපතේ එවං සික්ඛේ සම්බං න රූපං උපාදේශාමේ නච මේ රූප නිස්සිතං විඥානං භවිස්සති තේ එවං හිතේ ගහපතේ සෙක්කේ තම්බං සස්මාති හතේ ගහපතේ එවං සෙක්කේ තම්බං න වේදනං උපාදේශාමේ පේයාලම් න සංඥං උපාදේශාමේ පේයාලම් න සංකාරේ උපාදේශාමේ පේයාලම් න විඥානං උපාදේශාමේ නච මේ විඥාන නිස්සිතං විඥානං භවිස්සති තී එවං හිතේ ගහපතේ සෙක්කේ සම්බං තස්මාති හිතේ ගහපතේ එවං සෙක්කේ සම්බං න ආකාසානං ඡායතනං උපාදීස්සාමි නච මේ ආකාසානං ඡායතන නිස්සිතං විඥානං භවිස්සති තේ එවං හිතේ ගහපතේ සෙක්ඛේ තම්බං තස්මාතියසේ ගහපති එවං සෙක්ඛේ තම්බං න විඥානං ඡායතනං උපාදේස්සාමි පේයාලම් න ආකින්චඤ්ඤායතනං උපාදේස්සාමි පේයාලම් න නේව සංඥානා සංඥායතනං උපාදේස්සාමි නචමේ නේව සංඥානා සංඥායතන නිස්සතං විඥානං භවිස්සති එවං හිතේ ගහපතේ සෙක්ඛේ තම්බං තස්මාති හතේ ගහපතේ එවං සෙක්ඛේ තම්බං න ඉද ලෝකං උපාදේශාමේ නචමේ ඉද ලෝකනිස්සිතං විඥානං භවිස්සති තේ එවං හිතේ ගහපතේ සෙක්කේ සම්බං තස්මාතියතේ ගහපතේ එවං සෙක්කේ සම්බං න පරලෝකං උපාදේශාමි නච මේ පරලෝක නිස්සිතං විඥානං භවිෂ්‍යති තේ එවං හිතේ ගහපතේ සෙක්කේ සම්බං තස්මාතියතේ ගහපතේ එවං සෙක්කේ සම්බං යම් පෙදං දෙට්ඨං සොතං මොතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිතරිතං මනසා ධම්පේන උපාදේශාමේ නචමෙත්තං නිසිතං විඤ්ඤාණං භවිස්සති තේ එවං හිතේ ගහපතේ සෙක්ඛේ සම්බන්තේ එවං වොත්තේ අනාථ පිණ්ඩිකෝ ගහපති පරෝදී අස්සෝනි පවත්තේසි අතකෝ ආයස්මා ආනන්දෝ අනාථ පිණ්ඩිකං ගහපතින් ඒ සදවෝච ඕලීයසි කෝත්වං ගහපති සංසේදසි කෝත්වං ගහපති තේ නාහං බන්තේ ආනන්ද ඕලේයාමි නපි සංසේදාමි අපිච මේ දීගරස්සං සත්තා පෛරුපාසිතෝ මනෝභාවනීයාච භික්ඛෝ නැච මේ ඒව රූපේ ධම්මේ කතා සුත කුබ්බාති නකෝ ගහපති ගිහේනං ඕදාත වසනානං ඒව රූපේ ධම්මේ කතා පටිභාතේ අබ්බජිතානං කෝ ගහපති ඒව රූපේ ධම්මේ කතා පටිභාති තේ තේන හේ බන්තේ සාරිපුත්ත ගිහේනං ඕදාත වසනානං ඒව රූපේ ධම්මේ කතා පටිභාතු සන්තිහි බන්තේ සාරිපුත්ත කුලපුත්තා අප්පරජක්ඛ ජාතිකෝ අස්සවනතා ධම්මස්ස පරිහායන්ති භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝති අතකෝ ආයස්මාච සාරිපුත්තෝ ආයස්මාච ආනන්දෝ අනාථ පින්ඩිකං ගහපතෙන් ඉමිනා ඕවාදේන ඕවදිත්වා උත්ථායාසනා පක්කමින්සෝන් අතකෝ අනාත පින්ඩිකෝ ගහපතේ අචිරපක්ඛන්තේ ආයස්මන්තේ ච සාරිපුත්තේ ආයස්මන්තේ ච ආනන්දේ කායස්ස භේදා පරං මරණාත්තු සිතං කායං උපපජ්ජේ අතකෝ අනාත පින්ඩිකෝ දේව පුත්තෝ අභික්ඛන්තාය රත්ත්‍යා අභික්ඛන්ත වන්නෝ කේවල කප්පං 제තවනං ඕභාසත්වා යේන භගවාතේන උපසංඛමි උපසංඛමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසේ ඒකමන්තංඨිතෝ කෝ අනාථ පින්ඩිකෝ දේවපුත්තෝ භගවන්තං ගාථාහි අජ්ජ භාසී ඉදං හිතං 제තවනං ඉසිසංග නිසේවිතං ආවොත්තං ධම්ම රාජේන පීති සංජනනං මම කම්මං වෙඤ්ඤාච ධම්මෝ ච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුඤ්ජන්ති නගොත්තේන ධනේන වා සස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ යෝනිසෝ විචිනේ ධම්මං එවං තත්ත විසුද්ධති සාරිපුත්තෝව පඤ්ඤාය සීලේන උපසමේන ච යෝහි පාරගතෝ බික්ඛු ඒතාව පරමෝසියාති ඉදමවෝච අනාථ පින්ඩිකෝ දේවපුත්තෝ සමනුඤ්ඤෝ සත්තා අහෝසි අතකෝ අනාථ පින්ඩිකෝ දේවපුත්තෝ සමනුඤ්ඤෝ මේ සත්තාති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා සත්තේ වන්තර දායි අතකෝ භගවා තස්සා රත්ත්‍යා අච්චයේන බික්ඛු ආමන්තේසේ ඉමං වික්ඛවේ රත්ත්‍යං අඤ්‍යතරෝ දේව පුත්තෝ අබික්ඛන්තාය රත්ත්‍යා අබික්ඛන්තවන්නෝ කේවල කප්පං 제තවනං ඕභාසෙත්වා යේනහන්තේන උපසංකමේ උපසංකමෙත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තංඨතෝ කෝ භික්ඛවේ සෝ දේව පුත්තෝ මං ගාථාහි අජ්ජභාසී ඉදං හිතං 제තවනං ඉසිසංග නිසේවිතං ආවොත්තං ධම්ම රාජේන පීති සංජනනං මම කම්මං වෙඤ්ඤාච ධම්මෝ ච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුඤ්ජන්ති නගොත්තේන ධනේන වා සස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ යෝනිසෝ විචිනේ ධම්මං එවං තත්ත විසුද්ධති සාරිපුත්තෝව පඤ්ඤාය සීලේන උපසමේන ච යෝහි පාරගතෝ බික්ඛු ඒතාව පරමෝසියාති ඉදමවෝච බික්ඛවේ සෝ දේව පුත්තෝ සමනුඤ්ඤෝ මේ සත්තාසි මං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා තත්තේවන්තර ධායේති ඒවං ඔත්තේ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච සෝහිනෝන සෝබන්තේ අනාත පින්ඩිකෝ දේවපුත්තෝ භවිස්සති අනාථ පින්ඩිකෝ බන්තේ ගහපති ආයස්මන්තේ සාරිපුත්තේ අබිප්පසන්නෝ අහෝසීති සාදෝ සාදෝ ආනන්ද යාවතකං කෝ ආනන්ද තක්ඛායන් පත්තබ්බං අනුපත්තං තයා අනාථ පින්ඩිකෝ සෝ ආනන්ද දේවපුත්තෝ නාඤ්ඤෝති ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අබිනන්දේති අනාථ පින්ඩිකෝ වාදසොත්තං පඨමං